ඇතිපාද පිළිසේක මැතිතුමා ශ්‍රී ලංකාවේ ආත්මත් නායකයා ඒක හොඳයි. සංධානයේ නායකයා වුණා. සංධානයේ තවත් කීයට සහයෝගය දෙන්න එක අපි අන්තිම වැඩ කරගෙන. ඊළඟ මහජනකෙන් පස්සේ අපි වෙන වෙනම තරඟ ඉතු වෙලා ඒක ආණ්ඩුවක් දෙනවා. ජාති කාන්තාව අවුරුදු දෙකකට. එරටි පස්සේ ඉස්සරහ. අනේ අලුත් ක්‍රමයේ තමයි අපි ගෙනන්නේ. ඒ සංධානයෙන් අපිට සහයෝගය දුන්න එකත් මම ස්තුතිවන්තයි. ඒත් මේක ඇතුලේ මේකට කෑ ගහන්න කට්ටියක් ඉන්නවා. අපි දැන් මේකට කියන්නේ මුදියේකට කල්පිය. මේ කරේ ලක්ෂ 60 අතර කරන්නේ. තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති විදිහට එකතරේ කරන්නේ. මේ තරෙින්ම මට කමන්නේ